අවවාදය අනුව හික්මෙන්න කැමැත්තක් තියෙනවා. අපේ ජීවිතය තුලත් තියෙන්නට ඕනේ මම ඊයේ කරපු දේශනා තුලත් පැහැදිලි කරා අපට හැම වෙලෙම අපි තුල තියෙන අඩුවක් වෙන්නන බවක් බාහිරින් ඇහෙන ගතියක කැමැත්තක් තියෙන්න ඕන. දැන් අද ලෝකයා හැම වෙලෙම තියෙන කැමැත්ත තියෙන්නේ අඩුවක් වෙන්නන ගතියට නෙමෙයි තමන්ගේ හොඳක් ඇහෙන කතියට. හැබැයි සක්කාය නිරෝධ ධර්මය තහත්වාදී වෙනවා කියනකොටම පැහැදිලි වෙන දේ තමයි අඩුවක් ඉස්මතු වෙන ගතියක් ප්‍රකට වෙන්නට ඕන. එහෙනම් බාහිරින් අවවාදයක් ලැබෙන්නට ඕන නිතරම තමන්ගේ අඩුවක් තමන් බැහැගෙන ඉන්න කාරණාවක අඩුවක් වැරැද්දක් ඉස්මතු වෙන විදිය. ඉතින් ඒ නිසා කීකරුකම කියන කාරණාවේදී හැම වෙලෙම තමන්ට තමන්ගේ බවක් ඉස්මතු වෙන්නේ නැති තමන්ට යම් කිසි දෙයක් එක්ක දැන් ඇත්තටම ගත්තොත් මේ ලෝකයේ සියලු දේවල් බැඳලා තියෙන්නේ සිතවිල්ලක් එක්කනේ සිතවිල්ලක් එක්ක තමයි සියලු දේක් බැඳලා තියෙන්නේ දැන් අර යවකලාප සූත්‍රයේ පෙන්නනවා ලස්සන උපමාවක් අර වේපචිත්ති බන්ධනය පිළිබඳව ඒකෙදි පැහැදිලි කරනවා වේපචිත්තිට සූර්යෝ ධාර්මිකයි කියලා හිතනහම බන්ධනේ ලිහිනවා. එතකොට එතන ඉස්මතු වෙනවා බන්ධනේ බාහිර ඉදලා තියෙන ඇතුළත තියෙන සංකල්පයක් එක්ක. සූර්යෝ අධාර්මිකයි කියලා හිතනකොට බන්ධනේ බැඳෙනවා. බුදුරණවහන්සේ උපමාවෙන් පෙන්වන්නේ ඊට වඩා සුකුමතරයි කියනවා මාර බන්ධනේ. දැන් අරයට පුංචි හරි නිදහසක් තියෙනවා දෙවියෝ ධාර්මිකයි කියනකොට බන්ධනේ ලෙහෙන්න. හැබැයි ඊට වඩා සුකමතරයි කියනවා මාර බන්ධනය. ඒක ලස්සන විග්‍රහයක් තියෙනවා. තම මම ඒක පැහැදිලි කරේ අපි මේ ලෝකේ හැම දෙයක්ම යහපත් අයහපත් හොඳ නරක කියන මේ සියලු දේක බැඳලා තියෙන්නේ මඤ්ඤණාවකින් හැඟීමකින්. අපි මේ හැඟීමකින් බැඳුලා ඒක ඔස්සේ ලැබිච්ච කාරණාවෙන් හොඳ වෙනකොට ඒකට උපකාර වෙන විදිහට හොඳ වෙනකොට ඒක නැත්නම් ඒකට ඒක ඒක එක්ක යන විදිය කරුණු කියනකොට ඇලෙනවා ඒකට ප්‍රතිවිරුද්ධ කරුණු කියනකොට ගැටෙනවා අපිට වැටහෙන්නේ නෑ මේ හැම එකක්ම හැඟීමකින් බැඳිලා ආයේ තියෙනවා කියන එක හැම එකක්ම මඤ්ඤණාවක් හැඟීමක් එතකොට එහෙනම් අපේ ජීවිතේ එක්ක වාසය කරනකොට අපි ඉන්නේ හැම වෙලේම මේ හැඟීමක බැඳිලා ලැබුණු කාරණාව සතුටුවෙන් පිළි අරගෙන ඒක හරියි කියලා හිතාගෙන ඉන්නේ. අපි හැඟීමෙන් බැඳුණු කාරණාව වැරදි කියන දේ ඉස්මතු කරන්න බාහිරින් උපකාරයක් ලැබෙනවා නම් ඒ කාරණාව තමන්ගේ ජීවිතේ යථාර්ථය කරා යන්න හේතු වෙනවා. දැන් පොඩි කාරණාවක් හිතලා බලන්නකො. අපි ලෝකයේ මට්ටමේ යහපත් කියලා හිතන් ඉන්න කාරණාවක් එක්ක ඉන්නකොට අපි කොහොමද වැරදි කියන්නේ? වැරදි කියන්න බෑනේ. මම ඒක අර ඊයේ පැහැදිලි කරේ අර මද ප්‍රමාදය කියන කාරණාවත් අල්ලලා ඒ වගේම සත්පුරුෂ භාවයක් එක්ක ලෝකයේ ඉන්නකොට වැරද්දක් පෙන්වන්න අමාරුයි කියලා. වැරදි කියන්නේ මොකක්ද? එතන වැරද්දක් වැරද්දක් කියන කාරණාවක ඉක්මවන්න ඕනකමක් තියෙනවද? නැහැ. ඇයි ඉන්න කාරණා හොඳයි. එහෙනම් හැම වෙලෙම අවවාදයක් ලැබීමේ අපේක්ෂාවෙන් ඉන්නවනේ. හැම වෙලෙම ගුරුවරයා හා ඒ කරුණත් එක්ක බැඳීමක් තියෙනවා නම් අවවාදයක් ලැබීමේ අපේක්ෂාව කියන එකත් එක්ක අන්න යාගේ කීකරුකම ඉස්මතු වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? හැංගීමෙන් බැඳුණු බැඳිල්ලට ඇතිවෙච්ච සංකල්පයෙන් ගොඩනැගුච්ච ලෝකෙට ප්‍රශ්න එනකොට සැලෙනවා ප්‍රශංසා එනකොට ඒකට අනුගත ඒකට අනුරූප දෙයකට ඇලෙනවා ඕකයි ලෝකේ කියලා කියන්නේ ඒකයි බුදුරණවහන්සේගේ ධර්මයේ ලෝකේ ලේසියෙන් ප්‍රායෝගික කරන්න අමාරුයි දැන් ඔයාලාගේ ජීවිතය ගත්තොත් ඔයාලට ලෝකයේ අසාමාන්‍ය අවස්ථාවක් උදා වෙලා තියෙනවා මොකද හේතුව මම ඔයාලට කියලා තියෙනවා. ඔයාලගේ ඔයාලා මේ බාහිර කරන කටයුතු සහ මේ මම ඔයාලාව ඇසුරු කරනකොට දකින විදි සහ ඔයාලා යම් යම් කටයුතු කරනකොට මට හිතෙන විදි ඔය හැම එකකින්ම මම ඔයාලා ගැන හොයනවා. එතකොට ඒ කාරණා ඔස්සේ තමයි මම මොනවරි අවවාදයක් දෙන්නේ. මොනවරි කාරණාවක් කියන්නේ. එතකොට එහෙම අවස්ථාවක් උදා වෙලා තිබීම සත්‍යයක් හොයන කෙනෙකුට විශාල භාග්යයක්. නැත්තම් මොකද වෙන්නේ? අපි හරි කියලා හිතාගෙන ඉන්න කාරණාව එක අපි කටයුතු කරනවා හැරෙන්න එතනින් එහා දෙයකට යන්න බැරි ඉතින් ඒ නිසා මේ කීකරුකම කියන කාරණාව තුල වැදගත්කම හොඳට තේරුම් ගන්නට ඕනේ. හැම වෙලෙම අවවාදයක් අපේක්ෂාවෙන් ඉන්න කාරණා. මොකද විශ්වාසය තියෙනවා නම් වැරදි දෙයකට යොමු කරවන්නේ නැහැ කියලා. අනිත් එක තමයි ඒ වගේම තමයි මම අර කිව්වේ හොඳ දේ තුල වැරද්දක් වෙන්නන්න බෑනොය. අපි සමහර වෙලාවට නොසිතන පැත්තකින් අපේ ජීවිතේ අහුවෙලා තියෙනවා. අහුවෙලා නැත්තම් ඉතර වෙනවනේ. නොසිතන පැත්තෙන් අහුවෙලා තියෙනවා. එතකොට ඒ පැත්ත සමහර වෙලාවට වෙනම විදියකින් තියෙනවා. එතකොට ඒ කරුණ පේන්නේ බාහිරට. බාහිරින් උපකාර වෙන්නට නැත්තම් මොකද වෙන්නේ? අපි හරි කියන ගත්ත හැඟීමත් එක්ක ඉන්නවා. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. එහෙම වුණොත් හැම වෙලෙම අවවාදයක් ලැබීමේ කැමැත්තක් එක්ක ලැබෙන අවවාදේ පැදකුණු කර පිළිගන්නවා කියන කාරණාවක් එක්ක ජීවිතේ පවතින්නේ. අපි බලමු සූත්‍රය, රාවුල සූත්‍රය ඒක නිදානියක් තියෙනවා. කච්චි අබින්න සංවාසා නාව නාව ජානාසි පණ්ඩිතං. උක්කාදහාරෝ මනුස්සානං කච්චි අපචිතෝ තය. බුදුරණවහන්සේ රාහුල සානහසිංහන් ප්‍රශ්නයක් කටේ නිදානේ තියෙන. කච්චි කිම? අබින්න නිතරම සංවාසෝ නිතරම එක එකට වාසය කරද්දී එකට වාසය කිරීම කියන කාරණේ කියන්නේ දැන් ගුරුවරයෙක් එක්ක එකට ඉන්නකොට එකට වාසය කරද්දී නව නවජානස් නවජානස් පඬිතා පඬිත තෙරුන්ට අවමන් කරන්නේ අවමන් නොකරනවද ඒ කියන්නේ නිතරම වාසය කරද්දී දැන් මේ කවුරු ගැනද කියන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ තමන්ගේ ගුරුවරයා එතකොට මම අර සාමාන්‍යයෙන් නිතරම අවවාද දෙනකොට කියලා තියෙනවා කොච්චර ලෝකයේ දේශයක් ගැටීමක් ඇති වුණත් යම් මට්ටමකට හරි ධර්මයකට යොමු වෙච්ච කෙනෙකුට ගැටීමක් දේශයක් ඇති නොවන එක්කෙනෙක් ඉන්නවා මොන කාරණාවක් ඔස්සේ වුණත් ඒ තමයි ගුරුවරයා මොකද හේතුව ගුරුවරයා ඔස්සේ ගැටීමක් ඇති වෙනවා කියන්නේ ඒක ඇත්තටම එයාගේ ජීවිතේ විසර අලාභයක් මොන කාරණා කිව්වත් මොන දේ කිව්වත් ගුරුවරයාට ගැටීමක් ඇති වෙන්න බෑ දැන් මෙතනදී අහන්නේ නිතර වාසය කරනකොට නිතරම වාසය කරද්දී පඬිතියත් එක්ක නැත්නම් ගුරුවරයාත් එක්ක ගුරුවරට අවමාන කරන්නේ නෑ නෝද කියලා අහන්නේ. උක්කාධාරෝ මනුස්සානං කච්චි අපචිතෝ තය. මිනිස්සුන්ට උක්කාධාරෝ ඥානීය දල්වන නැත්නම් ඥානීය ඉස්මතු කරලා පෙන්නන ඒ උත්මයාට නුඹ පුදනවද? නුඹ විසින් ඒ උත්මයාව පුදනවද කියලා නිතරම මිනිසුන්ට උපකාර කරන මිනිසුන්ගේ ඥානෙ උදා කරන්න කටයුතු කරන ඒ නොනැති උතුමාව ඔබ පුදනවද කියලා බුදුරන් වහන්සේ රාහුල සාන්නාසින් අහනවා. නාහං අබින්න සංවාසෝ අවජානාමි පණ්ඩිතං නිතර වාසය කරන පඬිතියත් එක්ක නිතර වාසය කරද්දී කියන්නේ ගුරුතුමත් එක්ක නෑ මම අවමන් කරන්නේ ඒ පඬිතර මම අවමන් කරන්නේ නෑ. උක්කාදහාරෝ මනුස්සානං නිච්ඡං අපචිතෝ මය. මිනිස්යන්ගේ ප්‍රඥා හැදල්වන ඒ උත්තමයාට මම නිතරම පුද පූජා පූජා කරනවා. පූජා පවත්වනවා නිතරම. නිතරම ගරු සත්කාර කරනවා. නිතරම පූජා කරනවා කියලා රාහුල ස්වාමීන් වහන්සේ කියනවා. මෙන්න මේක තමයි සැබෑම ජීවිතේ. එතකොට මේ මේ ඒ ජීවිතයේ ඉදි තමයි සක්කාය නිරුද්ධ වීමට අදාළ වෙන විදිහේ තමන්ගේ කෝණයට කොටු වෙලා ඉන්න කාරණාවක් ඉක්මවන්න ප්‍රතිපදාව දැනෙන විදිහට ගුරුවරයෙකුට කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා. නැත්තම් කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් මේක මේ සූත්‍රය ඊළඟට පටන් ගන්නෙ. ඒ සූත්‍රයේ තියෙන ගාථා ටික තුල ලස්සනට මේ ප්‍රතිපදාව ඉස්මතු කරලා පෙන්නනවා ගුරුන් පුදන බවත් එක්ක ජීවිතය ඇතිවන සුන්දර භාවය පංචකාම ගුණේ හිට්වා ප්‍රිය රූපේ මනෝරමී සද්ධාය ඝරා නිකම්ම දුක්ඛසන්ත කරෝ භව ප්‍රිය රූපේ ප්‍රිය ස්වરૂප වූ මනෝරම මනස ආරම්භණය කියන්නේ මනස හිත ඇදිලා යන ප්‍රිය ස්වરૂපෝ හිත ඇතිලා යන පංචකාම ගුණ පංචකාම ගුණේ එතකොට බලන්න මේ පංචකාමයට හරිනවා කියනවට වඩා කියනවා පංචකාම ගුණය කියන එක ජීවිතයේ යෙදෙන සිද්ධි පංචකාම ගුණය අතහැරලා හිට්වා අතහැරලා සද්ධාය ගරා නික්කම් දුක්ඛසන්ත කරෝ භව ශ්‍රද්ධාවෙන් යුක්තව ගිහිගේ නික්මිලා දුක කෙලවර කරන කරන කෙනෙක් වව් දුක ඉක්මවන කෙනෙක් වව් ශ්‍රද්ධාවෙන් ගිහිගේ නික්මවලා දුක ඉක්මවන කෙනෙක් වව් පංචකාමයන් හි ප්‍රියමනාප මනෝරම වූ පංචකාම ගුණයන් දුරු කරලා ශ්‍රද්ධාවෙන් නික්මිලා ශ්‍රද්ධාවෙන් ගිහිගේ නික්මිලා දුක ඊතර කරන කෙනෙක් වව් බලන්න එතකොට දුක ඊතර කරන කෙනෙක් වව් කියනකොට ලෝකයේ දෙන කිසිදු කාරණාවක් එක්ක නොඉන්නා ගතිය පැහැදිලි කරන්න. මිත්තේ භජස්සු කල්යාණී පන්තංචසේ නාසන විවිත්තං අප්පනි ගෝසං මත්තඤ්ඤු හෝහි භෝජනේ මිත්තේ භජස්සු කල්යාණී කල්යාණ මිතුරන් සේවනය කරන් කල්යාණ මිත්‍රයන් සේවනය කරන්නේ පන්තංච සේනාසනං දුර සෙනසුන් මිනිස්සුන්ගේ අප්පනිග්ගහසං සද්දේ අඩු විවිත්තං විවේක වූ තැන් භාජනය කරන්න සේවනය කරන්න මත්තඤ්ඤුහි මත්තඤ්ඤු හෝහි භෝජනේ භෝජනේ ප්‍රමාණය දැනගන්න චීවරේ පින්ඩ පාතේච පච්චයේ සයනාසනේ ඒ තේසු තන්නං මා කාසී මා ලෝකං පුනරාගමි චීවරේ පින්ඩ සිවුරු පින්ඩපාත ගිලන්පස සෙනසුන් මෙන්න මේ කාරණා කෙරෙහි තන්නම් මාකාශී තණ්හා කරන්න එපා. එතකොට ඒවා කෙරෙහි ආසා කරන්න එපා. මා ලෝකං පුනරාගමි. නැවත මේ ලෝකයට එන්න එපා. නැවත මේ ලෝකයට එන්න එපා. ඒ වගේම දැන් ඊදෙන කාරණා දැන් මෙතන සිව්පසය කියන්නේ සාමාන්‍යයෙන් අද තමයි අපට විවිධ තව අතිරේක පරිස්කාර තියෙන්නේ. දැන් ඒ කාලේ පොත් දැන් ඒවා තිබ්බනම් ඒවා සිව්පසේ කොටසකට අයි තියෙනවා. පොත් තිබ්බද? නෑ. පෑන් තිබ්බද? නෑ. ඊළඟට මොනවා හරි රෙකෝඩර් ජාජි තිබ්බද? නෑ. වෙන විශේෂ කිරියක් තිබ්බද? නෑ. දැන් එව්වත් හොඳට තේරුම් ගන්න මේ මේ හතරේ අන්තර්ගත දේවල් කියලා. මොකද හේතුව නැත්තම් අපට මේ හතර පැත්තකට දාලා අනිත් දේවල් ටික ආ එව්වා ගැන එච්චර හිතන්න දෙයක් නැහැ කියලා හිතනවා. ඒක නිසා හැම දෙයක් ගැනම බලන්නට ඕන. මේ සෑම දෙයක් ගැනම පුදු ආසාව දුරු කරන්න කියනවා. සංඋතෝ පාති මොක්ඛස්මින් ඉන්ද්‍රියේසුච්ච පංචසු සතිකාය ගතත් සතිකාය ගතත්යයිතු ගතාත්‍යත්තු නිබ්බිදා බහුලෝ භව ප්‍රාතිමෝක්ෂ සංවරය ඉන්ද්‍රියසුච්ච පංචසු පංච ඉන්ද්‍රියන් සංවරය ප්‍රාතිමෝක්ෂ සංවරය පංච ඉන්ද්‍රියන්ගේ සංවරය ඒ වගේම කායගත සතිය නිතර යෙදෙන බව ඒ වගේම නිබ්බිදා බහුලෝ බව නිබ්බිදාව බහුල වශයෙන් ගුරු කරව läග ගැනීමක් කිසිදු කාරණාවක් හොඳට තේරුම් ගන්න මම ඔබට මම ඊයේ කරා සත්පුරිසයි හොඳයි යහපතුයි Tamanට වැඩක් කියන කාරණාව තුල läග ගැනීමත් läග ගැනීමක් නම් මම ඉස්සලා ජීවා හොඳට තේරුම් ගන්න ඔයාලගේ ජීවිතය තුළ සමහර වෙලාවට ප්‍රකට වෙන දේවල් විවිධ දේවල් තියෙනවා. ඒ දේවල් මට හොඳට පේනවා. එතකොට ඒ ඒ කාරණා ඕසත මම යම්කිසි අවවාදයක් දෙන්නේ. ඒ නිසා හොඳට හැම වෙලෙම සක්කාය නිරෝධය කියන එක ප්‍රධාන කාරණාව ඒක. සක්කාය නිරෝධය කියන එක තහත්වාදී වෙන විදිහට හැම දෙයක්ම හුරු වෙන්නට ඕන. එතකොට läග නොගැනීම බහුල කරව කියන්නේ. කිසිදු කාරණාවක් ඔස්සේ läග ගැනීමක් නොවන කාරණාවක්. නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංහිතං අසුභාය චිත්තං භාවේහි ඒකග්ගං සුසමාහිතං රාගයට හිත වූ සුභ නිමිති දුරු කරන්න කියනවා රාගයට හිත සුභ නිමිති දුරු කරන්න කියනවා අසුභාය චිත්තං භාවේහි අසුභසිත භාවිතා කරව ඒකග්ගං සුසමාහිතං එකඟ සිත සමාධිමත් සිත ඇති කරගන්න කියනවා අනිමිත්තංච භාවේහි මානානුසය මුජ්ජහ හතෝ මානාභි සමයා උපසන්තෝ චරිස්සසීති අනිමිත්තංච භාවේහි නිමිත නොවන බව නොමැති බව භාවිතා කරා නිමිති නොමැති බව කියන එක පිළිබඳව මම දේශනා ගණනාවක පැහැදිලි කරලා දීලා තියෙනවා නිමිත්තක් නොවන බව කියන කාරණාව නිමිත්තක් වෙන්න බෑ ඒකත් නිමිත්තක්. නිමිත්තක් නොවන බවක් ලැබුණා නම් ඒකත් නිමිත්තක්. එහෙනම් නිමිත්තක් නොවන බව ලැබෙන්නත් බෑ. අපි කරන ක්‍රියාකාරකම් ඔස්සේ තමයි නිමිති නොවන බවක් ඉස්මතු වෙන්නේ. මානය මැනීම දුරුම දුරු කරලා දාන්න කියනවා. මානය කියන එක මැනීම කියන එක සම්පූර්ණයෙන් උදුරලා දාන්න කියනවා. තතෝ මානාභි සමයා උපසන්තෝ චරිස්සති. මානය කියන කාරණාව රූප සමයෙන් අන්න උපසාන්තව හැසිරෙන්න පුළුවන්. සංසිඳීමෙන් හැසිරෙන්න පුළුවන්. ඊතර බලන්න මේ රාහුල සූත්‍රය තුල සම්පූර්ණයෙන්ම නිවන් මාගේ කෘත්‍යත්වය නිවන් මාගේ ස්වභාවය ඉස්මතු කරලා තියෙනවා. නිවීම කරා යන වැඩ පිළිවෙල ඉස්මතු කරලා තියෙනවා. ඇත්තටම ඔයාලට ලොකු භාගයක් තියෙනවා හැම පැත්තෙම අතීත ශාසනයේ කෘත්‍යයට යන්න පුළුවන්. හැම පැත්තෙම ගන්න. ධර්මයේ පැත්තෙන්, ආචාරගෝල සම්බන්ධයේ පැත්තෙන්. තවත් හික්මේ වැඩ මම කිව්ව අර බඩු බාහිරාදී කියන එකේදී සිව්පසේ කියනකොට ඉස්සර අරවා තිබෙන්නේ නැහැ. එහෙනම් අපට ලැබෙන සියලුම දේ, ඒ කියන්නේ පැවිද්දට අවශ්‍ය සිව්පසේ විතරයි. පැවිද්දට යමක් ලැබෙනවා නම් ඒ සියලු දේ. දැන් මතකද ප්‍රියකරණී ප්‍රියකරන කාරණාවක් බුදුරණවහන්සේ පැහැදිලි කරා මට සූත්‍රය මතක නෑ හරියටම මං හිතන්නේ කෝසම්බේ සූත්‍රයද කොහෙද එකක එක එකක් කියනවා අල් අඩුම තරමි පාත්‍රයට ලැබුණු පිණ්ඩපාතයේ ටිකක් සම්බ්‍රහ්මචාරින් අතර බෙදා ගන්න තෝ ගන්නේ නෑ කියලා. ඒතකොට බලන්න අර මේ එකම බව අර කිසිම වෙන්වීමක් නැති භාවය කියන එක. එතන කියන්නේ පින්ඳ පාත බෙදාගෙන ගන්න කියන එක නෙමෙයි. අඩුම තරම කියලා කියන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. නැත්නම් අපට හිතනවා ආයි පින්ඳ පාත ගන්න කියන්නේ කියලා. මම ඔන්න ඔය නිසා තමයි ඔයාලට හැම වෙලෙම කියන්නේ. ඔයාලා හය දෙනාට අර එක සාමූහිකත්වය ඇති වුණාම කිසිදු විදිහකින් ඔයාලට ඔයාලගේ ජීවිතය අර මේ ඒ ඒ කාරණා වලින් ඉන්න පුළුවන් අර ශාසනය කියන එක පුදුම ප්‍රායෝගිකයක් ප්‍රායෝගිකත්වයක් කරගන්න පුළුවන්. මොකද එකම විදිහේ එකම අදහස් දැක්ම එකක් නම් අදහස් එකක් නම් ගුරුවරයා එක්කෙනෙක් නම් ඊළඟට හික්මෙන වැඩපිළිවෙලත් ඒ විදිහටම නම් හැම එකක්ම ඒ විදිහට නම් තියෙන්නේ අර අර කරුණු හොඳ දේවල් හුරු කරන්න පුළුවන්. ඒ නිසා මම ඒ නිසා තමයි මම අර හැම වෙලෙම කියන්නේ මේ ඔයාලා 6 දෙනා අතරේ සාමූහිකත්වයක් තියෙන්න ඕනේ. ඔයාලා 6 දෙනා අතරේ මිත්‍රශීලී භාවයක්. කිසිම වෙලාවක කෙනෙක් විශේෂයෙන් කපිලා පේන්න නැත්නම් විශේෂයෙන් දැන් අපි වුණත් ඔයාලා 6 දෙනාගේ එක්කෙනෙකුට විශේෂ විශේෂ අවධානයක් යොමු කරන්නේ නැහැ. විශේෂයෙන් සැලකන්නේ නැහැ. මොකද එහෙම වෙච්ච ගමන් මොකද වෙන්නේ? එයාම තමයි සමහර වෙලාවට මේ මම කලින් කිව්වා මට මගේ වැඩ පිළිවෙල කරගෙන යන්නේ නැතුව උපකාරයක් කරන පැත්තකුත් කරන්නේ යම් අහන පිරිසක් ඉන්නවා කියන එකත් එක්ක. එතකොට මේ කරගෙන ආපු වැට කැඩෙන්න හොඳ නෑනේ. මම එදා කිව්වා දාම්බරපුර ගිහිල්ලා ඇවිල්ලා ගිහි කෙනෙක් අයින් වෙනවට වඩා පැවිදි කෙනෙකුගෙන් ඒක වෙන්වීම විශාල ප්‍රශ්නයක් වෙනවා කියලා. එතකොට මේක දෙදරන්න ලොකු ප්‍රශ්නයක් වෙනවා. සුඛා සංගස සාමග්ගින් සංගයාගේ මේ සමගියයි සැපේ කියන්නේ. එතකොට එහෙනම් ඔයාලා ඔයාලා කට්ටියන්ගෙන් දැන් ඔයාලා හරියට එක කුසෙන් ආපු අම්මගේ එක නිවුණු ටික වගේ. එකටම නේද? එතකොට ඔක්කොම එක වගේ තියෙන්න ඕනේ. විශේෂත්වයක් වුණොත් එහෙම අන්න ඒ කෙනාගේ ඒ කාරණා මුල් කරගෙනම තමයි එයා පිරිහෙන්නේ ඊළඟට. ඒ නිසා ඔයාලා හැම වෙලෙම ඔයාලගේ සමගිය දැන් අපි වුණත් මම අමදසුනත් කිසි විදිහෙන් ඔයාලට විශේෂ සැලකිල්ලක් එක්කෙනෙකුට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැහැ. සිවුරු කොටම මැහුවේ එකම තැනකින්. එක්කෙනෙකුට විශේෂ කරලා සිවුරු විශේෂයෙන් දෙන්නේ නැහැ. එක්කෙනෙකුට විශේෂ කරලා දෙන්නේ නැහැ. ඊළඟට පොතක් පතක් දුන්නත් දැන් අන්න පරිස්කාර කියනකොට මම කියන්නේ පොත්පත් දෙන එක පොත්පත් පව හැමෝටම එකම විදිහට එක්කෙනෙකුට දැන් අපි හිතමු ඔයාලා මේ දෙන්නෙකුට තියෙනවා හතර දෙනෙකුට නෑ එතකොට එක්කෙනෙකුට තියෙනවා තුපස් දෙනෙකුට නෑ මොන හරි කපොතක් මොන හරි දෙයක් තියෙනවා කියලා හිතන්න එතකොට එතන ප්‍රශ්නයක් මොකද ඔයාලා එතකොට ඒකින් අර කැපිලා වෙනවා ඒකින් අර වෙන් වෙනවා අඩුම තරමේ අභ්‍යාස පොතක් ලියන පෑනක් පවා විශේෂ කරලා ඔයාලා කාටවත් අපි සලකන්නේ නැහැ. මොකද එහෙම වුණොත් එහෙම අනිවාර්යයෙන්ම විශේෂ කළ මොනවා හරි දෙයක් ඔයාලට ලැබුණොත් එයා විශේෂ කෙනෙක් වෙනවා. එතකොට එයා අපිට මොනවා හරි හේතුකින් ලැබුණා කියලා. gederin ලැබුණා හෝ මොනවා හරි ක්‍රමයකින් ලැබුණා එතනදී අපි දක්ෂ වෙන්නට ඕනේ අර අර කාරණා, ප්‍රියකරණී, ගරුකරණී කාරණා. මොකද්ද? අනිත් අයත් එක්ක ඒක බෙදා හදාගන්න. Taman දැන් අදත් අපි කතා වුණා තේරගාථා පොත අපි ඔක්කොටම අරන් ඒ කියන්නේ ඔක්කොටම. එතකොට සෑමෝටම. ඒක නිසා කිසිදු කාරණාවක් දැන් අර මහමුණාවේ ප්‍රාතිමුඛ්‍ය කරන එකත් ගෙනත් දෙන්න ඕනේ බලන්න ඕනේ. ඒතකොට ඒවා ඒවා ඔක්කොටම තියෙන්න ඕනේ. එක්කෙනෙකුට නෙමෙයි. දැන් එක්කෙනෙකුට විශේෂයෙන් සලකන්න ගියොත් අන්න එයා වෙනස් වෙනවා. එයාගේ එයාගේ තියෙනවා මොකද්ද? අන්න එයා ඔයාලගේ අර පිරිසෙන් වෙන් වෙනවා. එතකොට අර කීකර භාවය කියන එකට ලොකු හානියක් වෙනවා. සමගිය කියන එකට ලොකු හානියක් වෙනවා. අපි මේ පවත්කරගෙන යන්න උත්සාහ කරන වැඩපිළිවෙල කියන එකට ඒක විනාශ කරන කෙනෙක් බවටපත් වෙනවා. මොකද හේතුව යා කැපිලා පේනවා. ඒක නිසා ලැබෙන පරිස්කාරය කියනකොට හොඳට තේරුම් ගන්න සබ්‍රහ්මචාර්යන් එකම ගුරුවරයාගේ ගෝලය වුණාම අර එක එකම විදිහටනේ තියෙන්නේ. එතකොට ලැබෙන ඕන දෙයක් අර බෙදා හදාගෙන පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවනේ පින්ඩපාතය අදුම තරමින් පින්න කියන්නේ පින්ඩපාත මාත්‍රේ පවා කියලා කියන්නේ. ඒ නිසා විශේෂ දෙයක් විශේෂයෙන් කෙනෙකුට නොලැබෙන විදිහට කටයුතු කියන්නේ එයා විශේෂ කරගන්නට හොඳ නැහැ. ඉතින් ඒ නිසා වැඩ කටයුත්තක් කරනකොට පවා අර සමගිය කියන එකේ වටිනාකම කියන්නේ දැන් ඇත්තටම ඔයාලා ගොඩාක් එක තියෙනවා. ඇදිලා තියෙනවා. මම ගොඩාක් කාරණා කියලා කියලා හැම වෙලෙම මම අර සමීරට ඉස්සලා කිව්වේ තව කවුරු හරි එකතු කරගෙන ඒ කියන්නේ ඔයාලගේ තියෙන සමගිය තමයි තියෙන්න ඕනේ. අපි නැත්නම් අපි මොකද වෙන්නේ? අපි වෙනම කැපිලා පේන්න යනවා. අපි වෙනම කැපිලා පේනකොට අන්න අපි වෙන අපි වෙන විශේෂ අවධානය අවධානයක් ඇති කරගන්න කෙනෙක් බවටපත් වෙනවා. එහෙම වුණාට පස්සේ අන්න එයා වෙන කෙනෙක් බවටපත් වෙනවා. එයාගෙන්ම තමයි සමහර වෙලාවට අර ඒක මේ මොකද කිව්වේ මද ප්‍රමාදේ මධ්‍යයි ප්‍රමාදයයි කියන කාරණාව එක අසත්පුරුෂ බවක් එක්ක ඉස්මතු වෙලා අර මේ කියන්නේ අර එකම විමුක්ති රසයක් නේ තියෙන්නේ. එකම ප්‍රතිපදාවක් නේ තියෙන්නේ. එකම විමුක්ති රසයක් එකම ප්‍රතිපදාවක් නොවුනහම තමයි මේ කාරණාව වෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම කිසි විදියකින් කටයුතු කරන්න යන්න එපා. මෙන්න මේ විදිහට සුන්දර ජීවිතයක්. හරිම සුන්දරයි. එතකොට මේ හරිම සුන්දර ජීවිතේ ඇත්තටම ඔයාලා හැමෝටම දැන් සමහර කාරණා තුළදී ඔයාලට මෛත්‍රිය ඇති කරගන්න පුළුවන් කරුණු තියෙනවා. ඔයාලගේ ඔයාලගේ කටය අතුරු කරනකොට. සමහර කාරණා උපකාර ගන්න පුළුවන් කරුණු තියෙනවා. මෙන්න මේ කාරණා හුරු කරගන්න ඕනේ. එහෙම වුණොත් එක්කෙනෙකුට යමක් කිව්වොත් ඔක්කොටම ඒක ඇවිල්ලා. එක්කෙනෙකුට යමක් කිව්වොත් ඔක්කොට මේ කාරණාව ගිහිල්ලා. මෙන්න මේ විදිහට අර කීකර භාවයේ එතකොට දැන් බලන්නකෝ දැන් එතනින්ම හුරු වෙලා තියෙනව නේද මට මගේ ආවෙනිකත්වයක් නැහැ කියන්නේ. එතනින්ම හුරු වෙනවනේ ගොරෝසු මට්ටමේ. ඇයි අනිත් පැයත් එක්ක සාමූහිකත්වයක් තියෙනවා කියන්නේ. මට මගේ ආවෙනිකත්වයක් නැහැ. දැන් බලන්නකෝ අර ගෝසිංග වනයේදී මං අරයාගේ හිත ගන්නවා. මගේ හිත මං පැත්තකින් තියනවා. මං අරයාගේ හිත ගන්නවා. මං එයාගේටත් එක්ක කටයුතු කරනවා. ඔන්න ඔය විදිහට යනවා. එහෙම යනකොට අර පුදුමාකාර සුන්දර භාවයක් ජීවිතේ දෙනවා. ඒ නිසා ඔයාලා නිතරම හුරු වෙන්න ওই සාමූහිකත්වයේ කියන කාරණාව කී හැම වෙලේම බාහිරින් අවවාදයක් ලැබෙනවා. ඒ මගේ අඩුවක් පෙන්නනවා නම් හොඳයි කියන කාරණාවට හිත හදන්න. හිත ඒක බලෙන් හදන්න ඕනේ. මගේ අඩුපාඩුවක් පෙන්නනවා නම් හොඳයි කියලා. ඊළඟට හැම වෙලේම හිතන්න මම මොකක් හරි එකක් එක්ක බැඳලා ඉන්නේ හැඟීමකින් කියලා. සිතවිල්ලක් වෙන්නේ, වස්තුවක් එක්ක වෙන්නේ. මොනවරි කාරණාවක හැඟීමකින්. එතකොට ඒ ඒ හැඟීමට ඉඩක් නොදෙන්නට. අන්න ඒ කාරණා අපි ගොරෝසු මට්ටමේ මුරු කරනකොට ඇත්තටම අර ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර පුංචි දේපව ලැබෙනදී පොදු දෙයක් බවට බෙදා හදා ගන්න දෙයක් බවට පත් කරගන්න. එහෙන් පත් කරගත්තොත් ඔයාලට ලොකු ගමනක්. ඒ කියන්නේ මම මමත් බලාපොරොත්තු වෙන අර ශාසනයේ යථාර්ථවාදී ප්‍රතිපදාව මේ නිවන් දකින්නවා රහත් වෙනවා කියන එක නෙමෙයි. මේ ප්‍රායෝගික ක්‍රමානුකූල වැඩ පිළිවෙල නිවැරදි ධර්මයක් ඒක. එතකොට ආයි නිවන් දකින්නවා රහත් වෙනවා කියන එක බලාපොරොත්තු වෙන දෙයක් නෑ. ඒ කාරණාවෙ කියනවා. නැත්තම් මොකද වෙන්නේ? අපි කාට හරි විශේෂත්වයක් දක්වන්න ගියොත් එහෙම එයාම තමයි ඒ කියන්නේ ඒ කාරණාව නිසාමයි විනාශ වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි දෙන පිරිස් පිරිකරපම ඔක්කොටම එකම විදිහට දෙන්නේ. අර එකම එකම පිරිසක් එකට. අලුත් විශේෂත්වයක් දෙකන්නේ. පොතක් දුන්නත් ඒ විදිහටමයි. අලුතින් වෙනම තනියම කෙනෙකුට දෙන්නේ නැහැ. එහෙම දුන්නොත් එහෙම එයා විශේෂයෙන් කැපිලා තියෙනවා. එයා ඊළඟට ඒ කාරණා මුල් කරගෙනම එයා ඉදිමෙනවා. එයාට එයාගේ ජීවිතය තුළ අර අකුසලයේ කියන කාරණා නොදැනී ඉස්මතු වෙලා යනවා. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න සාමූහිකත්වයේ වටිනාකම කීකරුකමේ අවවාදයක් ලැබීමේ හැඟීමේ වටිනාකම සහ අපි සිතවිල්ලක් එක්ක මොනවාර දෙයක් එක්ක ඉන්නේ හැඟීමකින් බැඳිලා කියන කාරණා. ඔය ඕවා අපි හොඳට හිතුවොත් එහෙම අපට ප්‍රශ්නේ එන්නේ නැහැ. මේ කීකරුකම, අනිමිත්ත භාවිතය, ඊළඟට භෝජනීය මත්ඤ්‍යතාවය, ඊළඟට ප්‍රාථමික සංවර සීලේ ඉන්ද්‍රිය සංවරය මේ සියලු දේවල් ක්‍රමානුකූලව හික්මෙනවා. ඔයාලට ඇත්තටම මේ ඒකට අවශ්‍ය උපකාරය ඕන තරම් ඕන විදිහට ලැබෙනවා. මොකද අතීතයේ තිබිච්ච එක ප්‍රශ්නයක් තිබ්බ ප්‍රත්‍යඩුව. නමුත් ප්‍රත්‍යඩුවකුත් නැහැ. අවශ්‍ය ප්‍රත්‍ය ඕන විදිහට ලැබෙනවා. ඉතින් මේ හැම පැත්තම එක කල්පනා කරනකොට සුන්දර පැවිදි ජීවිතයක් ඇති කරගන්න පුළුවන්. ඒ සුන්දර පැවිදි ජීවිතය කරා යමු වෙන්න. ඒ කියන්නේ නිවීම කරා, සක්කාය නිරෝධය කරා යන්න උපකාර වන සුන්දර පැවිදි ජීවිතයක් ඇති වෙන්න ඔයාලා උත්සාහ කරගන්නට ඕනේ. එහෙම වෙන්නේ ඔයාලගේ තියෙන ඔය ඒ කියන්නේ අපි කරගෙන ආපු වැඩ මොකද මම මේ කරන්න යන වැඩපිළිවෙල සාර්ථක වෙන්නේ ඔයාලත් ඒකේ කොටස්කාරී බවට පත් වෙන්නේ. ඔයාලා ඒකේ අනුගාමික බවට පත් වෙන්නේ. ඒ විදිහට කටයුතු කරොත්. නැත්තම් මේක සම්පූර්ණයෙන්ම ඇතුළෙන්ම බෙදීමක් වෙනවා. ඇතුළෙන්ම කල්ලි ගැසීමක් වෙනවා. අපි හිතමු වෙනම කෙනෙකුට විශේෂ සලකනවා කියලා. එතකොට මොකද වෙන්නේ? ඇතුළෙන්ම කල්ලි ගැසීමක් වෙනවා. ඇතුළෙන්ම වෙන්වීමක් වෙනවා. ඉතින් එහෙම නැතුව සාමූහිකත්වය කියන කාරණාව තිබ්බහම ඒ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ඒ නිසා හැම වෙලෙම හුරු වෙන්න මොන දෙයක් මුකින් ලැබුණත් සාමූහිකව බෙදා ගන්නවා කියන කාරණාව. ඒක ප්‍රිය කරන, ගරු කරන ධර්මයක් බවට පත් වෙනවා. දැන් මේක අහන්න තියෙන දෙයක් කියනවා ඔතනදී නිවිස්සක් නොවන බව නිවිස්සක් වෙන දැන කියලා ඒක මේ උදාහරණයක් විදිහට උපමාවෙන් පොඩ්ඩක්. ලෝකේ හුරු කරන ගතියක් කියනවා නිමිති නෑ කියලා. නිමිති නැති බව මනින්නෙක් ඉන්නවනම් නිමිති නෑ කියන එක නිමිත්තන්නේ. දැන් අර මම උපමාවක් කියන්නේ හිස් කාමරයක් ඇතුළට ගිහිල්ලා කවුරුත් නෑ කියලා ඇවිල්ලා කියනවා කියන්නේ. කවුරුත් නැති බවක් ලැබුණ කෙනෙක් නේ විග්‍රහ කරේ. එහෙනම් එතන කෙනෙක් ඉන්නවා. අන්න ඒ වගේ නිමිත්තක් නැහැ කියන විදිහක් ආවනම් නිමිත්තක් නැහැ කියන විග්‍රහයක් ආවනම් නිමිත්තක් නැහැ කියන විග්‍රහය තමයි නිමිත්ත කියන්නේ. ඇයි ඒක විග්‍රහ කරන්න කෙනෙක් ඉන්නවද? ඒක මනින්න කෙනෙක් ඉන්නවද? සැබෑම අනිමිත්‍ය භාවිතා වෙනවා කියන්නේ සක්කාය නිරෝධය කියන එක. සක්කාය නිරෝධය කියන කාරණාවේ විදිය තමයි අනිමිත්‍ය භාවිතය කියන්නේ. නැත්තම් අනිමිත්‍ය භාවිතයක් වෙන්නේ නැහැ. ඒකට අනිමිත්‍ය කියන කාරණාව කියව සුදුසු නැහැ. ඒ අනිමිත්‍ය කියන්නේ කොහොමද අනිමිත්‍ය කියන එකට විග්‍රහයක් වෙන්නේ. ඒක කතා කරන්න බලුවක්කමක් තියෙනවා. ඒක අනිමිත්‍යයක් වෙන්නේ. අනිමිත්‍ය නිමිති වෙන්නේ. සසනස සංස්කාර සීවර අපේ අර අපේ කල්ලිය වූ ඉදින්දා හැසිරෙන විදිය බලලා සාහසේ දේවල් තේරුම් ගන්න හොවා දෙනවා කියන්නේ මම සංස්කාර ගොඩක් විද්‍යුව අවවාදී අවස්ථාවන් දැකලා ගිය සමහර වෙන දේශනාදී නැත්නම් පොදුවේ අර මට හිතන දෙයක් අර සමහර විද්‍යුව සමහර දේශනාවක් වගේ හරි දැන් මේක මටද කියන්නේ මට ඒ නැති නැත්නම් ඔක්කොම පොදුවේ කියන අර හිතනද කියන්නේ අපිට වදිනා සමහර ඒකට සමහර විද්‍යුව කිව්වොත් ඉරලා වදිනවා වෙන්න පුළුවන්. සංග එහෙනම් පොදුවේ කියන්නේ වෙනම දේශනාවක් ඔක්කොටම ඔක්කොටම අදාළ නිසා. දැන් අපි තුම මහේස්වරට කියනවා කියන්නේ. දැන් ඔයාට ඒක ඔයාට කියන්නත් ඔයාගේ සිටුේෂන් එක හදන්න. එහෙම නැතුව කියන්න බෑ. පොදු ඔව් පොදුවේ කියනකොට සිටුේෂන් එක හදන්න දෙයක් නෑ. ඒකට අනිත් කටත් ඒක අදාළයි. සමහර කාරණා කියනවා කෙලින්ම ඍජුව කියන්න ඕන කාරණා. ඒක එහෙම කියන්න ඕන. හැබැයි සමහර කාරණා කියනවා මට මට කරදරයක්වත් නෑනේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් මහේෂ්ඨ මොනවාරි වැරද්දක් තිබිලා ඔයාලට මොකක් හරි කියන්න ඕනකමක් තියෙනවා නම් මම ඔයාගේ හිත පෑරෙන්නේ නැති වෙන විදිහට ඔයාට මේක ඉතු ගැන්නෙන විදිහට සමහරවිට එකට කාලයක් බලන් ඉන්නත් තියෙනවා. එතකොට සමහරවිට මගේලොත් ඒක වෙලා ගිහිල්ලා. හැබැයි මට කියන්න ඕනේ වුණාට පස්සේ කෙලින්ම පිළිසට ඇවිදලා කිව්වට පස්සේ වදින කෙනාට හතර වදේ වදිනවනේ. එතකොට අර නිකන් කෙලින්ම කියනවට වඩා ඒක අර මේ අවවාදෙට ගන්න එක හරිය පහසුයි. සමහර අවස්ථා තියෙනවා කෙලින්ම කියන්න ඕන දේවල්. එතකොට කෙලින්ම කියනවා. සමහර දේවල් කෙලින්ම කියනවට වඩා ලේසි මටත් පිළිදෙටම අවවාදයක් හැටියට දෙන එක. ශිලාව දැනන වැඩි විතර. දැනන වැඩි. සමහර දේශනා කියනවා මේ කෙනෙක් කියනවා කොහොමද තමයි කියලා කියලා මම කියන්නේ මට. අර වරන්ට කී දෙනෙකුට දැනනවද කියලා මම ඇත්තටම මගේ සාමාන්‍යයෙන් මගේ අවවාදයක් මගේ දේශනාවක් මම හරි ප්‍රകൃතියෙන් යමක් කියනවා නම් කියන්නේ. කියන්නේ මම කියන්නේ අඩුම තරමේ ධර්ම ප්‍රීතියකින් හරි යමක් අහගෙන ඉන්නවා කියන ප්‍රകൃතියෙන් හරි යමක් කියනවා නම්. එතකොට ඒකටත් කෙනෙක් කෙනෙක් මුත්බැඳියක් වෙලා තියෙනවා. ඒ මෙලෝද නැත්තම් හරි අමාරුයි සූත්‍රයක් කියන්නේ. ඒතරම සූත්‍රයක් කියනකොට එක්කෝ කෙනෙක් මැදිහත් වෙලා අහගෙන ඉන්නවා නැත්තම් මොනවා හරි කාගේ හරි ප්‍රශ්නයක්. මොනවා හරි පොඩි දෙයක් දැකලා මම දකින ගොඩාක් දේ තියෙනවා. සමහරවිට ඔයාලට නොපෙනෙන පැති වෙන්න පුළුවන්. මම දකින ගොඩාක් පැති තියෙනවා. එතකොට ඒ පැත්තකට තමයි මම සමහරවිට අවවාදයක් දෙන්නේ. එතකොට මට හරි සරල හරි පහසුයි කියන්නේ. ඒක ඒක කියන්නේ <coughs> ඕන එකක් සුබයි කියලා ගන්නෙ නැහැ කියන එක. සුභයි කියලා ගන්නෙ නැහැ කියන කාරණාව එතකොට දැන් සුභයි කියනකොට රාගය කියන කතාවම කියලා ඉවරයි. හැබැයි සුභයි කියලා ගන්නෙ නැහැ කියලා කියනකොට මෙහෙම හිකුත් තියෙනවා. මම ඔකත් දවසක් කියන්න හිතන් හිටියේ. අර පටික්කෝලයේ අපටික්කෝලයේ අපටික්කෝලයේ පටික්කෝලයේ කියන එකේදී පටික්කෝලයේ අපටික්කෝලයේ හැටියට දකින්න පුළුවන් කියලා සමහරවිට අප්‍රියදී පිරියක් හැටියට දකින්න අප්‍රිය නැහැ හැටියට දකින්න පුළුවන් කෙනාට සමහරවිට අසුදු වඩන්න බැරි වෙන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? එයා දැන් එපා වෙන දෙයක් අර එච්චර ඒක දැනෙන්නේ. ඒ කියන්නේ ජරාව අපිරිසිදු භාවය එච්චර දැනෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ එයාට අර පිළිතන්න පුළුවන් ඒ කියන්නේ ඒක ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. අන්න එතකොට මොකද වෙන්නේ? සමහර ලාම ටිකක් රාගයම ප්‍රහාණය කරනවා. ඇයි? ඒකත් ඒ විදිහටම තමයි. ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරනවා කියන කාරණාවට වඩා ඇල්ල ගන්නවා වැඩි තියෙන්නේ. අසුභය කියනකොට සුබ සුබ නැහැ කියන එක. ඒතකොට ඇත්තටම පටික්කුල සංඥාව පටික්කුල භාවය කියන එකමයි සුබයක්. ඒ කියන්නේ සුබයක් නැහැ කියලා කියන්නේ එපා වීමක් තියෙනවා කියන එක නෙමෙයි. එපා වීමක් තියෙනවා කියන එක නෙමෙයි. නැත්නම් හරි එපා වීමක් තියෙනවා කියලා ආය ගන්න යනවා. මම ගොඩාක් අත්දැකලා තියෙනවා සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලාම තමයි මිනි කපනෝ බලන ඊළඟට සමහර වෙලාවට අප්පිරියා නැති අයට ගොඩාක් රාගය නිසාම පීඩා විඳලා ප්‍රශ්න වෙලා තියෙනවා. ගොඩාක් බලන්නෙත් තිබ්බා, ගොඩාක් කරන්නෙත් තිබ්බා. හැබැයි ඒක කරාට ඒක ඒක කරපමණින් ඒවා බැලුව පමණින් හිත වැඩෙන්න හැකියාවක් ලැබෙන්නේ. එනදින් දුක්තරට මෝචරින රාගේ තියෙන්න බෑනේ. ඒ වගේ උදව්ව දෙන්න උදව්ව යෝනි සමනසිකාර එක්ක හැරෙන්න වෙන කිසි දෙයක් නෑ. නැත්තම් උදව්වක් වෙන්නේ. ඉතින් එහෙනම් මොචරේ ඉන්න මිනිස්සයා ශෝකකට උදව්වක් වෙනවනේ යන්නේ. ડોක්ටරත් ශෝකකට උදව්වක් වෙනවන්නේ නැහැ. ඊවනස මිනිස්කාරත් එක්ක විතරයි. ඒ කාලේ තමයි කියලා දැන්. ඒ කුණු පොකටස් එහෙම අර අර තමයි කියන්නේ ස්කෑන් යන්ත්‍ර තියලා නැහැ. ඒ මොකක්ද කණේකට බැරි. දැන් අද කාලේ දැන් බුදුරණාහි කියතිලේ නේ අපි දැන් මොන ක්‍රමයකට හරි දන්නානේ මේ මේ කොටස කොටස් අපි ඇගේ තියනවා කියලා ස්කෑන් එකක් කරලා අපි ඒවා එකක් ඒ කරනවත් ආගයන් නැති කරගන්න කියලා ඒක අපි ඕන ක්‍රමයකට ඇති කරලා ප්‍රශ්නයක් නෑ. ඒක අපි ලෝකෙ මට්ටමින් කරන්න ඕනේ. හැබැයි අපි ඒකට ගන්න හොඳ නෑ බුදුරණවහන්සේ කිව්ව දේම කරනවා කියලා. සමහරවිට ඒක සුබ නිමිත්තක් වෙන්නත් පුළුවන්. ඒක කොහොමද? ඇයි හිත දැන් අර රාජත ස්වාමීන් වහන්සේලා කියන්නේ හිත අපි මානසිකාර කරන විදිහට ඒක වෙන්නේ. සමහරවල් දැන් මම හන්දේ ප්‍රශ්න කරනවා. පිටින් කියන වෙන මොනවාද? කාමය කියන කාම රාගය කප්පනවා. ඊළඟට කාම ඡන්දය කියලා ඊළඟට කාම ආශ්‍රවය ටිකක් එතකොට ඔය කාරණා තුනම කොහොමද දැන් ආශ්‍රය කියලා කතා කරන කෙනාට නම් අර ජීවිත දැන් සම්බන්ධ සූත්‍රයෙන් කතා කරනවා. එතකොට ඕකත් ඉන්නේ සාමාන්‍යයෙන් අර පිට මනස විඥානයේ විදිහට එහෙම බලුවොත් වෙනවා. දැන් මේකේ තියෙන පංචකාම ගුණ දෙක එකක්. එතකොට පංචකාමයේ කියලා කාරණාවක් කතා කරනවා. ඒකවල මූලික වශයෙන් අර ඒ ඒකිට ඒ ටිකේ විග්‍රහය වෙන්නේ නැහැ ආශ්‍රව කියන ඡන්දයනයි කාමරාගයයි කියනකොට නම් ගොඩක් වෙලාවට එකම විදිහට යන්නේ. රාගය කියනකොට භාවත්ව ඉස්මාතු වෙනවා. ඡන්දය කියනකොට හරි කියන බව ඉස්මතු වෙනවා. නිවැරදි. කියන්නේ ඒක තමයි කියන කාරණාව. එතකොට ඒතන පෙන්නන කාරණා ඔක්කොම තියෙන්නේ සංකල්පමීය කාමයේ කියන කාරණාවක. සංකල්පමීය කාමයේ කියන කාරණාව එක්ක තියෙන පැවැත්මක කෘත්‍යත්වය කාමී ඒ ඒ කියන රාගී බව කියන කාරණාව. ඒක එහෙමමයි ඒක හරි දැන් අපි ගත්තොත් අපට දැනෙන කාරණාවක් එක්ක එකතු වෙලා වින්දනයක් ලබන්න පුළුවන්. ඒකේ තියෙන තත්භාවයක් තියෙන නිසා අන්න එතකොට කාම ඡන්දය කියලා කතා කරනවා. කාම ආශ්‍රව කියලා කියනකොට ඒක නිකන් ඒ ඒක සාමාන්‍යයෙන් ලොකු නුවණක් එක්ක يعني කාම ඕගක් තියෙනවා. සැඩපහර. සැඩපහර කියනකොට වදයක්. වදයක් කියන අර කියන්නේ සැඩපහර සැඩපහර කියනකොට නිකන් ගහගෙන යනවා. ආශ්‍රව කියනකොට නිකන් ගලාගෙන යනවා. අරක ගහගෙන යනවා වගේ අරක ගලාගෙන යනවා. ඒ කියන්නේ නවතින්නෙම නැහැ. සංකල්පමය රාගය කියන කාරණා. කාම ගුණ කියනකොට ඇතරම කාමයට හේතු කරුණු සංකල්පමී රාගයට යෙදෙන කරුණු ඒ තමයි රූප ශිෂ්ඨකාන්ත මනාම කියන මනාම රූප ශබ්ද ගන්ධ වර්ණ පහස කියන්නේ. එතකොට ඒ මෙතන පෙන්වන්නේ කාම ගුණ ප්‍රහාණය වුණ. කාම ගුණ ප්‍රහාණය කියනකොට සම්පූර්ණ ගෙතර වීම කියන එකක් එක්කම කතා කරන්නේ. අපි හිතමුකෝ කෝපෙන්න නම් කරන්නේ කියලා දැන් මමනේ නම් කරන්නේ එතකොට මම නම් කරපු එකට මම බැඳලා විග්‍රහ කරනවා. ඒක කාරණාවක් කියන්නේ ඒ අන්න දැන් ඉතන තියෙනවා මම මම නම් කරන නම් කරපු මනෝමයකට මම එක ළඟට බැඳලා විග්‍රහ දෙන එක කරනවා. එතකොට අන්න ඒ ඒකත් පංචකාමයේ හැටි ගන්නවා. ඒක අපි මේක ඇත්තටම කොමත් කාමේ තමයි. කාම. දැන් අපි මේ කෝපය කියන එක ඒ විදිහට නෙමෙයි. මේක මම නම් කිරීමක් කරගෙන ඉන්න නැතුව මේක දැක්කම හරි පෙනුන හරි මොන හරි කාරණාවක් මේක ගෝචර වෙනවා. එතකොට ගෝචර කියන්නේ මොනවාරි ලෝකයේ ඕනම ලෝකයේ ගෝචර වෙන විදිහක් තියෙනවා අපිට මොනවාරි ඒ ගෝචරත්වයේ කියන කාරණාවටම කියන්න බෙයිද කාම ගුණ කියලා. ඒක තමයි සම්පූර්ණයෙන්. ඒතකොට මේ එතන තමයි ගෝචරත්වයයි මමයි කියන එක වෙන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මම කියන්නේ ඒක දකින්න පුළුවන් ඇත්තටම ආරේකට. සේකේකට. එතකොට දෙකක් වෙන්නේ නැහැ. සිත සිත කියන කරන්නේ ඒකද පපිතා කරන්නේ කියලා කියන්නේ. එතකොට එතන එතන මේ කෝටෙත් එක්ක දැක්කේ දැන් අර භාවිතා කරන්න කියවම එතන අර සුබය කියන කාරණාවත් එක්ක ලැබෙන්නේමක් නැහැ කියන ස්වභාවයක් වගේ ඒකත් එනවා. දැක නොදැනීම ධර්මය භාවිතා කරන්න කියන එකයි නීති නොමැති බව භාවිතා කරන්න කියන එක තමයි කෘත්‍යත්වය අනුවයි ඒක වෙනස් කරන්නේ සිදු කරන කෘත්‍යත්වය එක මේ ධර්මයේ විවිධ පැතිවලින් පෙන්වන්නේ යමකට ආවේනික වෙන විදියක් ගත්තාම ඒ කාරණාව ඉර කියනවා. එතකොට අනිමිත්තේ කියන කාරණාව සිදු වෙනවා නම් ලැබ් ගැනීමක් වෙන්නේ නැහැ. ඒක ලැබ් ගැනීම කියන එක කෘත්‍යත්වයක්. අනිමිත්‍ය කියන එක භාවිතයක්. හැබැයි ලැබනු ගැනීමේ භාවිතය තමයි අනිමිත්‍ය. මෙතන තුන්සේ හතරේ තියෙන යන ශූන්‍ය විසුද්ධියේ ගෝතාව කියන නැතිනම් අසුරු කරන්න කියනවා හැබැයි කලින්ට ඇසුරු කරන කියන්නේ. හ්ම්. ඒක අපිට උදකලා කියන එකක් නෑ ඒක ඇත්තනවා පැත්තකට වෙනවා කියන්නේ ලෝකයෙන් පැත්තකට වෙනවා කියන එකට වඩා ධර්මයත් එක්ක අනවශ්‍ය දේයින් පැත්තකට වෙනවා. ධර්මයත් එක්ක ඉන්නවා අනවශ්‍ය දේයින් පැත්තකට වෙනවා. සබ්‍රාහ්මචාරින් වහන්සේලා කල්යාණ මිත්‍රයා ඒ උපකාරශීලීත්වයත් එක්ක ඒ ඇසුර තියෙනවා. ඒකයි මම අර ඔයාලට කිව්වේ මේ පිරිසේ කියන්නේ ඇත්තටම ඔයාලට අන්‍යෝන්‍ය වශයෙන් ලොකු කියන්නේ සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා කියන කාරණාවේ අර යථාර්ථවාදී භාවය ගොඩක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඇත්තටම මම ඔයාලට දකිනවා ඒක ගොඩක් සමීර ළඟදී න්යාය සමීර සමීරගේ චුට්ට තාම නැහැ. ඔයත් පොඩ්ඩක් මෙයාලත් එක්කම ලිංගතු වෙන භාවයේ ගොඩාක් ඇති වෙන්න තමයි. අර එහෙම ඇති වුනහම ඇත්තටම අර මේ හරියට මේ එක ගහක් වගේ. ඒ කියන්නේ එක ගහකට එකම විදියකින් තමයි පෝෂණය වෙන්නේ. ඒතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ හැම එකක්ම එකත් එක්ක වැඩෙනවා. හැම කාරණාවක් හිතට පැටි හැදෙනවා. ඔය මාසයක් තිබීමේ වැදගත්කම තියෙන්නේ තොන්නෝක. අර රමදස් යහපු කාරණාට කතාව වෙන් වෙනවා කියන එක මම අර කල්නොත් පැහැදිලි කරා වෙන් වෙනවා කියන කාරණාව දැම්ම කොහොමද මේකේ ඇතරම් පෙන්වන ප්‍රතිපදාවත් එක්කනේ මම අර ඔයාලට පළවෙනි දවසේමත් දුන්නේ අවවාදයේ ඔයාලට ඔයාලා අතරින් වෙන් වෙනවා කියන එක ඇති කරගන්න හොඳ නෑ මාස හතරක් යනකම් හුදකලාව තනියම දෙයක් හතරක් පහක් යනකම් හුදකලාව තනියම දෙයක් කරනවා කියන තැනට යන්න හොඳයි. මොකද හේතුව අර එහෙම වුණොත් එහෙම එකපාරට මේ සංක්‍රාන්තික සමයේදී හිත තිගැස්සෙන්න පුළුවන්. දැන් ඔයාලට හරි වටිනාකමක් තියෙන කට්ටියක් එකට ඉන්නවා කියන කාරණාවත් එක්ක. නැත්නම් මේ ওই කාරණා හොවට පස්සේ යන්න බින්ගෙන තියෙනවනේ කියන කාරණාව එහෙම ඒ වගේ දේවල් ඇති වෙනවා. මොකද ඇත්තටම දැන් තේරගතවල තියෙන කාරණා යථාර්ථවාදී වෙන්නට ඕනේ. හැබැයි යථාර්ථවාදී විය යුතු කෙනාටනේ ඒක වෙන්නට ඕනේ තේන එක. එහෙම නැතුව ගත්ත ගමන් තේරගතවට යථාර්ථවාදී වෙන්න ඕනේ කියන ප්‍රශ්නයක් වෙනවා. මේ එන විනෝෂික දැන් යන්නේ මම ආයේ දැන් ලියනවා නේද සූත්‍ර සූත්‍ර ලියන්න ඕනේ මම අද සමීරට කිව්වා මේ සජ්ජායනා කරන එක හැමදාම අන්න ඒක ටිකක් ලියව එතකොට අපි පාලි පාලින් ලියන්න හුරු වෙන්නට ඕනේ පාලිත් එක්කම අද සජ්ජායනා කරන එක ලියවන එතකොට අර ඒක හොඳට හිතට වදිනවා ඔයාලත් ඒ විදිහටම හුරු වෙන සජ්ජායනා කරන එක ලියන්න එක දවසක් මග හැරනොත් එහෙම මග හැරලම යනවා. නිසා මග හැරව ගන්න නැතුව ලියන්නට ඕනේ. අපි අර ඉගෙන ගන්න පැත්තත් ක්‍රමානුකූලව කරගෙන යන්නට ඕනේ. හරියටම කරනවා හරිනම් මේ චෛත්‍යවාද පොතක් තියෙන්න ඕනේ දෙන්නේ. හ්ම්. චෛත්‍යවාද කියන පොතක් හරිනම් අන්න හරි ඔය කාරණා හරියටම වෙනවනම් ඔය කරුණු ටික ඒ කියන්නේ අපිට ලියන කාරණා ඒ සියල්ලක්ම එක කියන කාරණා හිතට වදිනවනේ. දැන් ඇත්තටම මෙච්චර සමීපව මේ විදිහට ප්‍රකාර අපට ලැබුණේ නැහැ. මේ එතකොට දැන් ඔයාලට ඇත්තටම මේ විදිහට මට කරන්න පුළුවන්කම ලැබුණෙත් ධර්මයේ පිළිබඳව පොඩි ව්‍යාප්තියක් ඇති වෙලා නිකන් අර ඒකත් එක්ක ලොකු එකක් තියෙනවනේ. ඒ කරුණු නිසා තමයි ගොඩක් කරන්න පුළුවන්කම තියෙන්නේ. මම පැත්තකලා හිටියනම් මටත් ඔක් කරන්න හම්බෙන්නේ ඉතින් ඒ නිසා ඒ ලැබෙන අවවාද අද මෙහෙම කිව්වා මෙහෙම කිව්වා අන්න ඒ වගේ දේවල් දැනෙනකොට ඒවත් ලියවෙනවනම් ඒක නිතරම ජීවිතේට එනවා. අනුසරණයසනේ අසුභයෙන් පාඩම් ගන්න යන අපි රෝගී රූපයක් දැනෙනකොට සාර්ථකව යන මානසිකයේ පිළිකාරුමින් හරි ශරීරයේ කොටසක් අයින් කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ ශරීරයක විරෝගී වෙන විදිහට ශරීර විකෘති භාවයට පත් වෙනවා කියන එක අපේ අපේ අසුබයක් විදිහට අපි දැනගන්නේ. ඒක කියන්නේ ප්‍රවෘත්ති පිළිතුරක්. පිළිගත් අපිට කියන ප්‍රවෘත්ති දෙක තමයි මේ කොහොමද බෑ එතකොට එපා වීමක් ගැටීමක් ඉන්න බෑ අසුබේද ගැටීමක් ඉන්න බෑ එපාවි මං මං කෙනවනම් ඒක ආයි දේශේ පැත්තට යනවනේ. දැන් අපි ගත්තොත් ඈ අපිට දැන් අර හැංගෙන අපිට හැංගෙන විදිහට දැන් ගාහණී සුගල එතකොට සම්මතකේ අපිට හැංගෙනද මෙහෙමයි ඒකෙත් අපි ගැටෙන්නේ නැතුව දැන් ඇත්තටම දහඩිය දුගද කියන ওই කාරණාව ඇත්තනේ එතකොට අන්න ඒක පිළිකුලයි පිළිකුලයි එපා එපා කියනට වඩා ඒක ඇත්ත දන්නකොට ඒකත් එක්ක ඇලෙන්නේ නෑනේ. ඒ කියන්නේ ඒ ඇත්ත විතරයි. නැතුව දැන් ඒක එපා කරවන්න හොඳ නෑ. ඒක එපා කරොත් එහෙම අපි ගැටීම් පැත්තට යනවා. ඩාඩිය දුබදයි. එතකොට ওই කාරණාව දකිනකොට අන්න ඒකට මේ මධ්‍යස්ථ භාවයක් එන්නට ඕනේ. එතකොට ගැටෙන්නේ නෑ. අර කැඩලා විකුණනවා දැන්. ඒ ඒක තමයි. ඒක අප්‍රිය වෙනවා. අසුබ වෙනවා. උපමාව දෙන්නේ තර දාන්නේ වල්ලා. දාන්නේ වල්ලා. අද අසුබේ වල මලනි බලන්න. අද අද ගොඩක් කලාවට හිතන්නේ අසුචි මල්ලක් හැටියට. අසුචි මල්ලක් කියලා නෙමෙයි උපමාව දෙන්නේ දාන්නේ මල්ලක් කියලා. ඒ කියන්නේ දාන්නේ මල්ලක තියෙන එක එක දාන්නේ වෙන් කරනවා. එතකොට මේ වගේ ඒවට වේනික ස්වභාවය දක්වන අරගේ පරිපූර්ණ වශයෙන් තියෙන ඒකට ඇලෙන්න ඉඩ නැති වෙලා යනවා. නාන ප්‍රකාරස්ස අසුචින පච්චේක්ෂිත එතන මේක කියන්නේ. දැන් අසුචි කියනකොට අපට ඇයි හැම වෙලේම මතක් වෙන්නේ අපි ප්‍රතික්ෂේප කරන ගැටෙන ගතියක් කියලා. ඔන්න ඕකෙන් ප්‍රශ්නේ තියෙන්නේ. පිළිකුල් කියන කාරණේ අපි අනිත් පැත්තට හැම වෙලේම හේතු වෙනවනේ. ඇයි මම පැත්තක ඉන්න නිසා අර පැත්තට හේතුනවා. මම උකට ලස්සන උපමා උදාහරණයක් කිව්වා මේ. එහෙනම් අසුචි නම් අපිට පසපස දාන්න බැරි වෙනවනේ. මම දේශනාවක් කියනවානේ. ඉතින් අපි හොදනවා ෂෝක් එකනේ. අයියෝ මට බෑ සිකේ හිරිකිතේ බෑ. එහෙම නෑනේ. එතකොට එහෙනම් ඒ ඒ කාරණාව අනිවාර්යයෙන්ම අපට දැන් එතන අසෝචි බවනේ. අසෝචි බව වුණාට ගැටුනේ නැහැ. දීපත අදාළදී අදාළදී අසුබේකනේ දේශනා කරනකොට ඔයගේ සිද්ධියක් වෙලා තියෙනවා කියලා කියනවා. පිළිකුල නැතිලා බුදුරණවහන්සේ කාල තුනනේ. දේශනා කරා. ඔව් ඔව් දෙවෙනි පරාජික තුන්වෙනි පරාජිකානේ. තුන්වෙනි පරාජිකාවට හේතු ඒකනේ. මරන මරා ගන්නවා. එතන අසුබ කියලා තියෙනවට කියන්න ඕනේ. ඒක මාගම් දීලා කියන රසෝචින් තුරුකයි මම කකුලෙන් ස්පර්ශ කරන්නේ. ඒක නිපායි මම නේ ඒකට දාලා තියෙන්නේ. අද තියෙන්නේ ඇත්තටම මේ සුභ අසුභ මම. ඔන්න ওই තුනක් ගිහිල්ලා එතකොට අපි හැම වෙලේම මම ඉඳලා තමයි සුභ අසුභ දෙක දාගන්නේ. සුභේ සුභ හැටියටත් අසුභේ අසුභ හැටියට දැකලා මම ඔතන දාගත්ත නැත්නම් අර මම ප්‍රතික්ෂේප කරන්නේ. අපි මම ඉන්න නිසා සුභේට ඇලෙනවා අසුභේට කැටෙනවා. ඒ මම නැතුව සුභාසුවක් එහෙම කියන්නේ මේමයි. එතන මම සම්පූර්ණයෙන් නැහැ කියන කාරණානේ නුවණත් එක්ක. සක්කා නිරෝධයම නෙමෙයි. වෙමි කියන කාරණාවත් එක්ක. දැන් අතර මම බලන්න මේ ළඟදී එකපිටි කරන්න යව කලාපේ සූත්‍ර හරි ලස්සන ඔය කරුණුත් එක. අයම් අස්මීති අයම් මස්මීති කියලා ඔය හැම කාරණාවක් එකම පෙන්නනවා. සැකේ සහ යාමේ දැන් පෙනීමකින් පෙනීම කියලත් අපි අස්ගන්නවා නේද? එතකොට ගන්ධයක් දැනෙනකදී තොරාට ස්පර්ශයෙන් දැනෙනකදී දැන් විදියක් තියෙනවා. අර අසුරගේ ස්ථාන කියන්නේ අපි ගන්ධයක් කියන අපි කෙනෙක් අස් ඒ කියන්නේ පිළිකාව කරනවත් හරි රෝගීකින් යාවි පිට වෙන ගණක් කරනවා. ඒ වෙනස් අපි එහෙම ගන්නවා. ඔකන ගන්ධයෙන් පෙනීමෙන් හැම එකකින්ම ගන්න දැනීමෙන් ඒක මමත්වයක් එක තමයි අර තීරණය. හ්ම්. ඒක නැත්නම් ඒක ඒක ඒ විදිහට දැක්කම කියන්නේ තමයි එතකොට මේ මමත්වය නැතිව දැක්කම කියන්නේ නෑ මමත්වයක් ඔය ඔය කාරණාව සම්බෝධිපක්ඛි සූත්‍රයේ මේගී සූත්‍රවල ලස්සනට පෙන්නනවානේ මූලින් කරුණක අපි ඉගෙන ගත්තානේ මුලින් කරුණු පහක් කරපු කෙනාට තව හතරක් කරන්න කියනවා. දැන් අපි මේක උඩු යට පිරු කරගන්න යනවානේ. මුල් පහ කල්යාණ මිත්‍ර ඇසුර කල්යාණ මිත්‍රයාට යොමු වීම. ආරද්ධ විරිය, දස කතාව, මුදිතගාමී ප්‍රඥාව, සීලය. ඔය කරුණු පහෙන් යුක්ත කෙනා කරුණු හතරක් කරන්න කියනවා. රාගය ප්‍රහාණ රස වේවඩ, දේශ ප්‍රහාණ මෛත්‍ර දැන්, විතක් විචාර ප්‍රහාණයට, විතරක ප්‍රහාණයට ආනාපානවදන්නේ. අස්මානිය හමුන් ගහට ගන්න නිසංඥා වලට ඔන්න හරියටම වෙන විදිහ. අර කඩු පහත් එක්ක. ඒකට එහෙම නැතුව කරනකොට ඒක බුදුරන් වහන්සේ කියපු ක්‍රමයෙන් තොරව කෙරෙන එක. දැන් ඇත්තටම ඔය කාරණාවලට යන්න කියන්නේ ඔය ඔය කරුණු හතර කරන්න කියලා තියෙන්නේ අර කරුණු පහ උදාට පස්සේනේ. මේ හතරට යන්න කලින් වෙන කරුණු ටිකක් පැහැදිලි කරලා පෙන්නවනි කරන්නේ. ඉන්ද්‍රිය සංවරය, භෝජනීය මත්සන්විතාවය. ඊළඟට జాగරියා නියෝගී. ඔය කරුණ ඔය ඔය කාරණා එනකොට අර කරුණ වලට එන්න ඉඩ නැති වෙනවා. එතකොට ක්‍රමානුකූලව ඉක්ම අර කරුණට එන්න ඉඩ ගොඩාක් අඩු වෙලා යනවා. දැන් ඒ කාරණා දැන් නුවණ තියෙන කෙනෙකුට අර කාපු ගමම ඇත්තටම සුබ නොවන බවක් සුබ නොවීම සුභ බව අසුභ බව ලැබීම කියන එක ඉක්මවන ධර්මයක් තියෙන පුළුවන් තමයි හරිය. සුභයේ ඉක්මවන අසුභේ අසුභ බවක් ලැබෙන්නේ නැතිව. නැත්නම් අසුභ බවක් ලැබුණාට ගැටීමකට යනවා. බුදුරණන් ධර්මයේ ස්වභාවය ඒක. නමුත් ලෝකයේ ඔක තිබිලා තියෙනවනේ. දැන් අපි ওই භාවනා ක්‍රම වෙනකොට අපිට අපිට විතරයි කියලා නෑ අර ඥාන දර්ශනය ගැන අර දීකනිකායේ සූත්‍රවල තියෙන්නේ. මේක මේ ඥාන දර්ශනය. මේ මුළු ඔක්කොම ටික පේනවා. ඒ ඒක තමයි බුදුරණවහන්සේ කියන්නේ. නැත්නම් මේ අර මහේස්ත්‍රාගේ ප්‍රශ්නේ අද අද අපි විද්‍යාවෙන් ඉගෙන ගන්න මේකේ අකු අකු වල තියෙනවා අකුමාව තියෙනවා අරවා තියෙනවා මලකුණ අපි කොහොමද ඔක හොයන්නේ? දැන් ඒකයි මලකුණනේ තියෙන්නේ. සාමාන්‍යයෙන් වෙද දුර දන්නවා. වෙද දුර නෙමෙයිනේ හැමෝම. නෑ එතකොට දැන් මල මල වෙච්ච මල මිනිහෙන් දැක්කට පස්සේ දැන් කවුද කිව්වේ දැන් බුදුරණවහන්සේ කියනවා අන අත්තිමස්මින් කායේ කේසාලෝම ඩක්කලා ඔය ටික කියනවා. දැන් හරි ඔය ටික කොහොමද ඒ කාලේ වික්ෂුන් තේරුම් ගන්නේ? ඔය කරුණු ටික තේරුම් ගන්න විදියක් නැහැ. කවුරු කියලා දීලා ඒ කියන්නේ මොකක්වත් විස්තරයක් නැහැ. එතකොට එහෙනම් ඒ කාලේ තිබිලා තියෙන ඥාන දර්ශනයක් ඔක. මේ මුළු ඇඟේ පේනවා. බුදුරණවහන්සේ ධර්මයෙන් තොරව ඔන්න ඔය ක්‍රමෙත් එක තමයි නිදන්නේ. එහෙම කියන්නේ බුදුරණවහන්සේ ධර්මයෙන් තොරව මේ මුළු ඇඟම ඇඟේ ඇතුළේ පේන පිටසක් ඉඳලා තියෙනවා. ඥාන දර්ශනය. එහෙනම් ඇතිනේ